බුද්ධවංගෝ යස්ස විතං නාව ජීයති විතමස්සනෝ යාති කෝචි ලෝකේ සම්බුද්ධ මනන්ත ගෝචරං අපදං කේන පදේන නෙස්සත යමේ කුගේ ජය කිසි විට නොදීනන්නේ දිනු කෙලෙස් යලි වෙත නොම එන්නේ අනන්ත දේදත් එබුදු රාදුන්නේ සිත කෙලෙසීමක් කවුරු කරන්නේ යස්ස ජාලිනේ විසත්තිකා තණ්හා නත්ති කුහින්චිනේතවේ සම්බුද්ධ මනන්ත ගෝචරං අපදං කේන පදේන නෙස්සත තණ්හා දෙල් වන්නේ ये जानपशुताधीरा निखम्मुपसमेरता දේවාපිකේ සංපිහයන්ති සම්බුද්ධානං සතිමතං නිතර දැහැන් හිම යෙදී සිටින්නේ නිවනේහි නියලුන එපන්දිවරුන්නේ මනසිහිය මත කැමැතිව ඉන්නේ දෙවි මිනිසුන් සහතුට පවසන්නේ කිච්ඡෝ මනුස්ස පතිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ දුලබව මිනිසත් බව ලැබ ගන්නේ ලද දිවි ගෙවුමද අපහසු වන්නේ බන ඇසුමත් හරි අපහසු වන්නේ දුලාභවමයි බුදුවරු උපදින්න සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සියලුම අකුසල් නොම කර ඉන්නේ කුසල් දහම් බාල ඉක්කර ගන්නේ තම තම සිත පිරිසිදු කරගන්නේ මෙය අනුසස්නයි බුදුවර යන්නේ කන්ති පරමං තපෝති තිංකා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පම්බජිතෝ පරූපඝාති සමනෝ හෝති පරං විහෙතයන්තු ඉවසුම උත්තම තප්පසහි දන්නේ නිවන උතුම් යයි බුදුන් දෙසන්නේ අනුන් පෙළන අය පැවිදි නොවන්නේ සමනෙක් නැත්තේ අනුන් පෙළන්නේ අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තං යතාච භක්තස්මින් පන්තං ච සයනාසනං අධිචින්තේච ආයෝගෝ ඒකං බුද්ධාන සාසනං වදෙනි කිරිය අන් නොපෙලන්නේ පාමුක් සංවරයෙන් යුතුවන්නේ ආහාරෙහි ගිජුනොව විවේක ගන්නේ මෙය අනුසස්නයි බුදුවර යන්නේ නකහාපන වස්සේන තිත්ති කාමේසු විඤ්ජති අපස්සාදා දුක්ඛා කාමයිති විඤ්ඤාය පන්දිතෝ කහවනු වැස්සක් වූද වසින්නේ ආසාවෙහි කෙලවරක් වන්නේ කම්සුව මඳ අත් වැස්ම කී දෙන්නේ අපිදිම්මේසු කාමේසු රතින්සු නාදිගච්ඡති තණ්හක්ඛය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ කම්සුවේහි දෙව්ලොව දෙවියන්නේ වූ ඇල්මට කෙරුණුම යන්නේ සම්බුදු සාවකවරුන් ඇලෙන්නේ තන්හා සිඳලුව නිවනෙහි වන්නේ බහුං වේ සරණං යන්ති පම්බකා නිවනානිච ආරාම රුක්ඛ චේතානි මනුස්සා භය සංජිකා මිනිසුන් වැඩි දෙන බියෙන් පෙලෙන්නේ ගස් ගල් පරුවත සහ වන යන්නේ චේතිය ආරාමත් වැඳ ගන්නේ පිහිට පතා උන් නිති එහි යන්නේ Thank you. නේතං කෝ සරණං ඛේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්චති මේ කිසිවක් නම් සරණ නොවන්නේ ඒවා සරණද උතුම් නොවන්නේ මේ සරණට වූනම් පැමිණෙන්නේ කිසිවිටකත් නැත දුකින් මිදෙන්නේ යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි ආරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති යමික් බුදුන් දම් සරණය ගන්නේ සමගින් සංග සරණද අරගන්නේ සතර ආරිය සස් සිහියට ගන්නේ එය තම නුවණින් වටහා ගන්නේ දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චට්ඨං විකං මංගං දුක්ඛෝපසමගාමිනං දුක්ඛා දුක් හේතුව දැනගන්නේ දුක් ඉක්මන නිවන සැඟී මාග වටහා ගන්නේ එමගින්මය දුක් නැති කරගන්නේ ඒතං ඛෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්චති මියවේ නිබයම සරණය වන්නේ මියවේ උත්තම සරණය වන්නේ එහෙයින් මේ සරණය අරගන්නේ එයින් පමණමය දුකින් මිදෙන්නේ දුල්ලභෝ පුරිසාජඤ්ඤෝන සෝ සම්බත්ථ ජායති යත්ථ සෝ ජායති ධීරෝ සංකුලං සුඛමේදති උතුම් පුරුෂතෙම දුර්ලභවන්නේ ඒතෙන හැමතැන නැත උපදින්නේ යම් කුලයක හෝ නම් උපදින්නේ එහෙයින් එය සැපයට සුඛා සම්ධම්ම දේශනා සුඛා සංඝස්ස සාමංගී සමංගානං තපෝ සුඛෝ බුදු අරහේ පූජයතෝ බුන්දේ අදිවසාවකේ පපංච සමතික්කන්තේ තින්න ශෝක පරින්දවේ පූජාවන් ගැන සුදුසු දෙවන්නේ තණ්හා මානද ඉක්ම දන්නේ තේකාගිසේ පූජයතෝ නිම්බුතේ අකුතෝ භයේ නසක්කා පුඤ්ඤං සංඛාතුං නිමෙත්තමිති කේන චීති කෙලෙසින් තොර වූ සසර බියන්නේ එවැනි වූ පුතුමන්ත පුදන්නේ එහි පින් මේ ලොවේ ගණන් කරන්නේ මේ පමණැතියයි කවුද මනින්නේ